යමක් විස්තර කටයුතු යමක් තියෙනවා නම් මම ඉල්ලා හිටනවා අපි හෙට දවල් පවත්වන ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. අද ඇත්තටම භාවන වැඩමුළුවේ සංවිධානය අනුව අද දවල් ධර්ම සාකච්ඡාවක් පවත්වන්න සැලසුම් කර තිබුණේ ඒක මගේ පෞද්ගලික වැඩ කටයුතු නිසා ඒක කරගන්න ලැබුණේ නැහැ. ධර්ම දේශනාවත් හයට දාගන්න යෙදුනේ මගේ පුද්ගලික ඉල්ලීමක් මත ඒ ගමන් කටයුතු වලට ඉඩ සැලසීමක් වශයෙන්. ඉතින් අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් සඳහායි. ඒ සඳහායි දැන් සීලුම දෙනා tempත් උනේ. ඒ සඳහායි අපි මේ වටන සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තේ. ඒ සූත්‍රයේට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තියෙන්නේ සප්පුරිස සූත්‍රය කියලායි. ඒක මේ ඉස්සලා කරපු බොහෝ භාවනා වැඩමුළු වලදී උද්දෘත කරලා දක්වන්න යෙදුනා. ඒ සූත්‍රයේ සඳහන් සාරය. ඉතින් අපි අද මේ කෙලිම සූත්‍රයම ගන්න බලාපොරොත්තු වෙනවා. ධර්මදේශන මාලාව සඳහා මූලික මාතෘකාව වශයෙන්. ඉතින් පොත්පත් බලලා බලන කෙනෙකුට මේ සූත්‍රය හම් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේට එකතු වෙලා. එතනදී ඇත්තම සරුවචන් වහන්සේටම ඇතිවෙච්චි අදහසක් අනුවයි මේක ඉදිරියපත් වෙන එහෙම නැතුව වෙන බාහිර සිද්ධියක් සංසිද්ධියක් සඳහන් කරලා නෙවෙයි ඒවට කත්තු කම්මිතා ප්‍රශ්න කියලා කියනවා සරුවචන් වහන්සේම මෙන්න මේ ධර්මයේ කියලා දුනොත් හොඳයි කියලා හිතලා ඒ ධර්මතාවය පිළිබඳව රැස්වලා ඉන්නේ සිවණ පිටසකින් ප්‍රශ්න කරනවා ප්‍රශ්න කෙරුවට පස්සේ සරුවචනන්සේම උත්තර දෙනවා ඒ විදිහට මෙතනදී සරුවචනහන්සේට මේ සත්පුරුෂ භාවය සහ අසත්පුරුෂ භාවය කියන කාරණා දෙක මේ ශාසනයේ සරුවචනහන්සේට නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ මොකද්ද කියන එකයි මේ හෙලි කරලා දක්වන්න හදන්නේ ඉතින් අපි වෙන සූත්‍ර වලින් කරුණු ගත්තොත් සරුවචන වහන්සේ ඉන්න කාලෙම ශාසනයට ඇතුල් වෙන ආධුනික පිරිස් ගැන වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා අසුතවතෝ පුතුජනෝ සුතවා අරිය ශාවකෝ කියලා. අසුතවතෝ පුතුජනෝ කියලා කියන්නේ අසුවිරු ඥාන නැති පෘ탁ජන කෙනා අපේ වචන කියන අමු ගිහියා. මොනක්වත් දන්නේ නැහැ ශාසනය වැඩ මොනක්වත් දන්නේ නැති අලුතෙන්ම බුද්ධ ධම්ම සංඝ හඳුරගත්ත කෙනාට අසෘතවත් පෘතඥයයි කියනවා. ඊට සාපේක්ෂව ත්‍රිපිටකයේ මේ ත්‍රිවිධ රත්නය අසුරු කරලා උරුපුරුදු ඇත්තන්ඩ සරුවත්‍යංශي පාවිච්චි කරලා තියෙන සුතවා ආර්ය ශාවකෝ කිය. ඉතින් ඒක විස්තර කරනකොට සම්බන්ධ කරන දෙයක් තමයි අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ සුවිනියුතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධර්මේ කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනියුතෝ යම් කිසි කෙනෙක් ආර්යයන් වහන්සේලා දැකලා තියෙනවනම් සත්පුරුෂද ඒ ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහලා තියෙනවනම් ඒකේ විනයනය කරලා නැත්නම් හික්මිලා යම් ප්‍රමාණයකට පුරුද්දක් තියෙනවා. යෝගී යම් කිසි කෙනෙක් සත්පුරුෂෝ දැකලා තියෙනවනම් සත්පුරුෂ ධර්මයට අහුම්කම් දීලා තියෙනවනම් ඒ සත්පුරුෂ ධර්මයේ යෙදිලා සැදී පැහැදී කටයුතු කරලා යම් අත්දැකීමක් තියෙනවනම් ඒ කෙනාට කියනවා සුත්තවා අරිය ශාවකෝ කියලා. කියන්නේ මාර්ගයට බැහැලා. යා මොන භික්ෂු භික්ෂුණී වුණත් උපාසක උපාසිකා වුණත් ඒ කෙනා මේ වෙනකොට ඒත් එක්ක යම් ප්‍රමාණයක ගැළතිලා ඉඳලා දැනගෙන තියෙනවා. අසුතවතු පුතු ජනෝ කියලා කියන්නේ එහෙම මොනවත් නැති කෙනා. එතනදිත් ඔය සත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ සූත්‍රයේ ගැම්ම ගන්නේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා සංසන්දනය කිරීමෙන්. ඉතින් ඒක නිසා අපි මෙතන ඉන්න ඔක්කොමලා ඒ විදිහට ඒ සත්පුරුෂ අදහස اگේ කරන සත්පුරුෂ බණ අහන්න කැමැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න කැමැති පිරිසක්. ඉතින් ඒ නිසා දන්නවනම් හරියට මායිම් මරියාදාවල් මෙච්චරක් කරනවා අපි සත්පුරුෂයන් මෙච්චරක් කරනවා අසත්පුරුෂයි කියලා. ඒක අපිට මම හිතනවා ඉදිරියට අපේ ජීවන දර්ශනය සකස් කර ගන්නකොට එහෙම නැත්නම් අපේ ජීවන රටාව සකස් කර ගන්නකොට ආජීවය සකස් කර ගන්නකොට ගොඩක් උදව් වෙනවා. අපි ඉතින් සමහරලාට සූත්‍රය කියවගෙන යනකොට අපි හිතපු දෙයක් නෙමෙයි අපිට අහන්න හම්බ වෙන්නේ. සර්වචනංශයේ මේ සූත්‍රයක් මාර්කින් හෙජ්ජක් හදන ගැඹුරක් මේකේ තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ අනිත් බොහෝ සූත්‍රවල වගේ බුද්ධ ආගම සහ බුද්ධ ධර්මයේ කියන දෙක යම් ප්‍රමාණයකට උනන්දුව තියෙන කෙනාට වෙන්කොට පටහැරලා දක්වන ගතියක් තියෙනවා. අපි බුද්ධ ආගමේ ඉන්නකොට යම් යම් අගේ කරන ආඩම්බර කරන දේවල් බුද්ධ ධර්මයේදී එච්චර අගයකට ආඩම්බරයට ලක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා අවාසිත හිටින වෙලාවක්, අරියාදුවට හිටින වෙලාවක් තියෙනවා. ඒ අනුව මේ සත්පුරුෂ සත්පුරුෂ දෙක වර්ණනකොට සර්වචනාංශයේ මේ වරණගී මහරහා නැත්නම් මේ සත්පුරුෂ සූත්‍රයේ දේශනා කිරීම හරහා බුද්ධ ආගමට ගන්න හදනවට වැඩිය පේන්න තියෙන බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද? නෛර්යානික සීසත් ධර්මය කියන්නේ මොකද්ද කියන එක කෙනෙකුට බැහැලා තමන්ගේ තමන් එකේ নিমগ্ন වෙලා යෙදී සදී පැහැදී කටයුතු කිරීමට අවශ්‍ය තොරතුරු ටිකක් තියෙනවා. ඒක නිසා සරුවචනාංශේ සාමාන්‍ය ලෝකයා භව සම්පatti වශයෙන් සලකන පෙර කරපු පින නිසා පහළ වෙච්ච දේවල් වශයෙන් සලකන දේවල් පවා වැරදියට පාවිච්චි කරොත් වැරදි අතින් ඇල්ලුවොත් අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. හරි විදියට ගත්තොත් සත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ වගේ තැනකට එන බොහෝ දෙනෙක් ඒ වගේ පෙර පින් කරපු ඇත්තෝ ඒ වගේම Tamanට අවශ්‍ය භවභෝග සම්පatti භව සම්පatti කියලා කියන උපදී ඇති ඇත්තෝ. නමුත් ඒ උපදි කියන අපිට මෙතෙන් දෙන්න උරදීලායේදී කටයුතු කරපු අපේ මූලික පෙරපින කියලා කියන්නේ. අන්නේව වරදව ගත්තොත් බුදුහාමුදුරුවෝ කට හොදලා අසප්පුරුසයි කියලා කියනවා. ඒකේ බලාපොරොත්තු වෙන්න බෑ බුදු කෙනෙක් එහෙම කියයි කියලා. නමුත් මේ වෙනකම්ම රැකිලා තියෙන වටිනා සූත්‍රයක් වශයෙන් අපිට ඉස්සරහට යනකොට අපිට දැනගන්න පුළුවන් අපි ඒ දේවල් හම්බ කරාට ඒ ಗುಣ සම්පatti පෙරපින් උපදි සම්පatti භව සම්පatti හම්බ කරාට ඒක තමන්ගේ නිවන සඳහා යොමු වෙන ක්‍රමයකුත් තියෙනවා ඒකම කෙලස් වගුරුවන තැනකුත් තියෙනවා අන්නේ කෙලස් වගුරුවන තැන මගාරවලා ඒ තමන්ට හම්බෙලා තියෙන මේ ಗುಣ උපනිෂ්ඨේ සම්පatti භව සම්පatti උපදී වාසියට හරව ගන්නයි ගන්න බොහොම දන්න කියන පහසු තැනකින් පටන් අරගෙන ඔබට හිතා ගන්න බැරි තැනක් දක්වා කෙනෙකුගේ ಗುಣ ටික සත්පුරුෂ භාවයට යෙදෙන හැටිත් අසත්පුරුෂ භාවයටත් යෙදෙන හැටිත් පටන් අරගන්න. ඉතින් මුලදී ඒ සඳහා සරුවචන වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ කාටත් වගේ තේරෙන තැනකින් නැත්තම් කවුරුත් වගේ දන්න තැනකින් ඒව සාමාන්‍ය අපි දන්න සම්මුති ලෝකයේ තියෙන සාමාන්‍ය ಗುಣ ටිකක් අරගෙන ඒ ಗುಣ සත්පුරුෂ භාවයට සහ අසත්පුරුෂ භාවයට පාවිච්චි කරන හැටි ගෙනියලා ක්‍රමයෙන් ඊට වඩා ගැඹුරු ධර්ම ශික්ෂණයක් කරා ගන්න ධර්ම පවා මේ විදිහටම නරක මිනිසෙක් අතට අහු වුණොත් නරකට යන හැටි හොඳ මිනිසෙකුට හමුනොත් හොඳ වෙන හැටි විස්තර කරනවා ඒක සංස්කෘත භාෂාවේ සඳහන් කරලා තියෙනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා ගුණවතා ළඟටපත් වෙච්ච ගුණේ විතරයි ලස්සන වෙන්නේ. නුගුණ මනුස්සයාට මොන ගුණේ හම්බුණත් එයා ත්‍රිලවට හම්බෙච්ච දැලිපිහ වගේ ඒක කපා ගන්න. ඒසා ගුණය තිබුණට ගුණවතෙකුට හම්බෙන්න එක ආභරණයක් වෙන්න ඒ ගුණ වැරදි මිනිහ අතර ගියොත් ආපස්සට යනවා. අපි පැත්තේ කියන්නේ කටුසය කරේ රත්තරන් බැඳා වගේ කියන. රත්තරන් අපතන වැඩක් නැහැ. කටුසට උඩට ඔළුව හොල්ලලා ඉන්න එක. ඉතින් ඒ නිසා රත්තරන් බැඳලා පස්සේ ඌ තවත් ඒක නරකට පාවිච්චි කරනවා. ඒ නිසා සරුවචනාංශේ මෙවැනි බණක් දේශනා කරන්න වෙන බව දැනගෙන ඒ උපත්ති ලබන්නේ ඉස්සලම පස්මා බැලුම් බලලා තමන් ඒ සඳහා ජාතිය, දේශය, කුලය, මව ආදී කාලය ආදී දේවල් හොඳටම හොයලා බලලා මෙහෙට ආවේ. එනකොට මිනිස්සෙකුට ලබන්න දෙන උපරිම උසස් භව සම්පatti උපදි සම්පatti පින් ඔක්කොම අරගෙන ආවේ. එහෙම නැතුව හිටියානම් බුදුරජාණන්සේ අඩු කුලේ ඉපදිලා, හිඟා කන කුලේ ඉපදිලා, යමක් කමක් කරමන කොර වෙලා, වැරදිලා අවජාතකව ඉපදිලා හිටියානම් බුදුන්සේ මේව ගැන කතා කරන මිනිස්සු ගියාවේ ආවජාතික ඉපදිච්ච නිසා මිනිස්සු ගුණවත් මිනිස්සුන්ට බනින්න කතා කරනවා කියන්නේ. එහෙම නැත්නම් අඩු කුලේ ඉපදිලා කුල බේදිට යුද්ධ කතා කරනවා කියන්නේ. දුප්පත් වෙවිදලා පන්ති සටන ගැන කතා කරනවා. ඒක ඔක්කොම නිකන් බණකට වැටෙන්නේ බණක් වෙන්න නම් තමන් උසස්ම කුලෙ උපදින්න ඕනේ. උසස්ම භව සම්පatti ලබන්න ඕනේ. උසස්ම පොහසත් වෙන්න ඕනේ. ඒක ලතරින්. ඔක්කොම ලබලා ඒක නිකන් උදේට විශිකරන කුණු කෙල ටික වගේ ඒක අතහරින්න ඕනේ. එතකොට තමයි ගුණේ උතර ගුණේ බබලන්න පටන් ගන්න. එහෙම නැතුව ඒව සම්බන්ධ කරගෙන පිහිටිය යුතු ආකාරය දන්නේ නැතුව නරකට කටයුතු කෙරුවොත් දන්න මිනිස්සු දන්නවා කට කටුසයි කරේ රත්තරන් බැඳා වගේ නපුරට හිටිනවා. ඒ නිසා අපි මේ මූලික හඳුනා දුන්නාට පස්සේ බුදුරජාණන්ස් මේ එක එක ಗುಣ අරගෙන කොහොමද මේ මතය කියන ගුණය එහෙම නැත්නම් මේ උපනිෂේ සම්පත්තිය එහෙම නැත්නම් මේ උපදි සම්පත්තිය ඒ පින විභවය හොඳ නරකට යොදා ගන්න කියන එකට පළවෙනිම සරුවචන සඳහන් කරන්නේ අසත්පුරුෂ ධර්මයක් පිළිබඳව. ලෝකේ තියෙන අසත්පුරුෂ ධර්මයක් අරගෙන උන්වහන්සේ විතර කරනවා. සද්ද පොඩ කඩපොඩ. කතමෝච බික්කවේ අසත්පුරුෂ ධම්මෝ ඉද බික්කවේ අසත්පුරුෂ උච්ච කුලා පබ්බජිතෝ හෝති. මහණෙනි අසත්පුරුෂ ධර්ම කියන්නේ මොකද්ද? මහණෙනි මේ පුද්ගලයේ උසස් කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ සරුවචනසී ඉන්න කාලේ ඒ කුල ભેදය ඉන්දියාවේ තදින් තිබුණා. තාමත් ලංකාවේ තියෙනවා. ඉන්දියා ක්‍රමයේ නෙමෙයි මෙහි තියෙන්නේ. ඉන්දියාවේ තිබුණේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශුද්‍ර වෛශ්‍ය කියලා කුල හතරකින් පැවිදි වෙනවා. ඉතින් සරුවචන් වහන්සේ එවකට ඉන්දියාවේ තියෙන කුල ભેදේ පෙරලිකාර යුගයක තමයි පහළ වුණේ. ඉන්දියාවේ තිබුණු කුල ભેදේ වැඩියෙන්ම සැලකිලි ලැබුවේ බ්‍රාහ්මණ පවුල්. එයතු රජුරවන්ට පුරোহিত වෙනවා. ගමේ රටේ මිනිස්සෙයින්ට බලි පූජා තියලා ඒ කටියට සාන්ති කර්ම කරනවා. ඒගොල්ලන්ට විතරක් සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලෝ විතරක් ජප මන්ත්‍ර කියන්න දන්නවා. අනික කිසිම කුලයක කෙනෙකුට සංස්කෘතිය ඉගෙන ගන්න තහනම් ජප මන්ත්‍ර කියන්න තහනම් වෙන කිසිම වෛද්‍ය වෘත්තියක් සාන්ති කර්මයක් දෙවියන් පූජාවක් පැවැත්වීමක් කරන්න බෑ. නිසා කියලා තිබුණේ අඩු කුලේ මිනිස්සෙක් මන්ත්‍ර ජප කරන එක ඇහුනොත් ඒ මනුස්සයා කන අහාරලා දාන්න ඕන. ඇහෙන්නවත් තහනම්. ඉගෙන ගන්න මොකක්වත් බෑ අධ්‍යාපනයේද ඒ ශාස්ත්‍රීය දැනුමද පූජා සත්කාරද දෙවියන් සම්බන්ධ පූසාරි වැඩේද ඔක්කොම කුලයන්තයන් අතර විතරයි. ඒ නිසා ඕනම දෙයක් කරන්න ගියාම ඒකෝල තමයි කැමැති පරිදි කියනවා මේකට හරක් 10 දෙනෙක් ඕනේ අස්සෝ මෙච්චරක් ඕනේ එළුව මෙච්චරක් ඕනේ කියලා වස්තු නම් කරලා ඒ පූජා සත්කාරය කරලා දෙයයන් පූජා කරනවා කියලා මිනිස්සු කනවා. ඒක තමයි අපි බෞද්ධ වශයෙන් කියනකොට එහෙම කියනවා මේ මිනිස්සුන් වෙන මොනවාරි කියන ඇති. මෙන්න මෙහෙම තිබුණේ. ඒ නිසා බ්‍රාහ්මණයන් අතර පැවතිච්ච මේ ධර්මය බ්‍රාහ්මණ ආගම කියලා එදා පැවතුනේ. ਸਰවචන්සේ පහළ වෙනකන් ඒ උපනිෂද් ධර්ම වශයෙන් බ්‍රාහ්මණ ආගම තමයි ආවේ. ඊට පස්සේ සරුවචනසි ලෝකේ පහළ වුණාට පස්සේ පට ඇරලා පෙන්නවා මේ කුල ભેදේ කියන කියන එක මිනිස්සෝ මේ පීඩිතය තලාගෙන කණ්ඩ සූරාගෑම සඳහා කරන දෙයක්. ඒක නිසා ඒක මානව ඉතිහාසයේ ආගන්තුක දෙයක් ස්වභාවික දෙයක් නෙවෙයි. අඩු කුලේ මනුස්සය වැඩි කුලේ මනුස්සය කියලා කිසිම භෞතික වෙනසක් ජෛව විද්‍යාත්මක වෙනසක් නැහැ. වෙනසක් තියෙනවා තිරිසන සහ මනුෂ්‍ය අතර. තිරිසන තියෙනවා තිරිසන සහ යක්ෂයෝ අතර. වෙනසක් තියෙනවා තිරිසන සහ ප්‍රේතයෝ අතර. මනුෂ්‍ය අතර නමුත් මනුෂ්‍යයන් වශයෙන් කිසිම වෙනසක් නැහැ කියලා සර්වඥාන්සේ අද කියපු ධර්මය. එදා ඒ කියපු ධර්මය අද වෙනකොට පෙන්ලා තියෙනවා ඔය කෙනෙක්ගේ ජීව පටකයක් කරන බැලුවාම ඒකේ තියෙන ඥාන RNA DNA බෙදලා එක එක RNA එකක තියෙන එක එක DNA එකක තියෙන ඒ න්‍යෂ්ටි බලන්න පුළුවන්ද? බලලා මේ මනුස්සයා තව අවුරුද්දකින් පිළිකාවක් හැදෙනවද? මේ මනුස්සයාට එන්න එන්න මොන මොන ලෙඩ හැදෙනවද කියලා සම්පූර්ණ වார்த்தාව ගන්න පුළුවන්. එහෙම අරගෙන බලනකොට මිනිස්සුયો දෙන්නේ අතර කිසිම වෙනසක් RNA DNA පරීක්ෂණ වලින් හොයන්න බෑ. හැම කෙනාගේම ඒකාකාරී ගතියක් තියෙනවා. ඒක නිසා කුල ભેදේ කියන්නේ වගේ මිනිසෙන් විසින් පුළුවන් මිනිස්සු බැරි මිනිස්සු තලාගෙන ගන්න හදපු ක්‍රමයක්. එහෙනම් සර්වචනාංශයේ ඊගියට එනකොට බ්‍රාහ්මණයන්ගේ තිබුණ මේ බ්‍රාහ්මණ බලයේ බින්දින අවස්ථාව ශාස්ත්‍රීය බලය නැගලා එන අවස්ථාව. එතකොට ඒ කිඹුල්ලත්පුරේ බලයේ තිබුණේ ශාක්‍ය වංශිකයන්ට ශාස්ත්‍රීය වංශිකයන්. ශාස්ත්‍රීය වංශිකයා කඩුව පාවිච්චි කරන කෙනෙක්. එයා එතකොට බමුණ අඩු කරලා තිබුණා පූජිතකමට විතරයි. රාක්ෂසියෝ රටපාලනය කිරීම බාර අරගෙන තිබුණා. ඊට පස්සේ කියනවා වෙළඳ යුගයනවා. දැන් ඇමරිකාවේ තියෙන වෙළඳ යුගයක් රජේපත් කරන්න වෙළෙන්දු ලොකු ලොකු සල්ලිකාරයෝ ටික එකතු වෙලා මේ රජේපත් කරනවා, ඒ රජේපත් කරනවා. ඒත් ලංකාවේ ආණ්ඩුපත්තු කරන්නේ පත් කරන්නේ ඇමරිකාවේ සල්ලිකාරයෝ. ඒක තමයි තීනකම ඒ ඒකට ශාස්ත්‍රීය කුලේ නෑ. ඊට පස්සේ වෙළඳ යුගයනවා. වෙළඳ යුගය ආවට පස්සේ ඒගොල්ලෝ අරයට මෙච්චරක් දෙනවා, මෙහාට මෙච්චරක් දෙනවා. ඡන්දේ මොනවද දුන්නත් ඒගොල්ලෝ තාණ්ඩුපත් කළා ඉවරයි. ඊට පස්සේ එනවා වෛශ්‍ය කුලය. එතකොට සේවකයන්ගේ උද්ඝෝෂණ නිසා වෙලෙන්දන්න වෙලඳ ව්‍යාපාර කරගන්න බැරි වෙනවා. රැකියා ස්ථාන වල මොනවක්වත් කරන්න සේවකයන් අයිතිවාසිකම් ඉල්ල හටන් කරවට පස්සේ ශාස්ත්‍රියත් නැහැ බ්‍රාහ්මණත් නැහැ ශාස්ත්‍රියත් නැහැ වෛශ්‍යත් නැහැ ශුද්‍රයන් විසින් පවත්නවා ඒක සරුවචනාංශගේ සුමහසුපින ජාතිකදී කියලා තිබුණා. ඒ කාලේ වෙනකොට නීතිය හැම කෙනෙක්ම අතර ගන්නවා. අරගෙන එතන එතන කහ කොටා වැටෙනවා, මරා ගන්නවා. ඊට පස්සේ මොන ආර්ථික දියුණුවක් තිබුණත් මනුස්සයන් අතර සමගියක් නැහැ, සමාජ ධර්ම නැහැ. ඉතින් ඒකට කියන්නේ කලියුගය කියලා. දැන් මේකට කලියුගය කියලා කියන්නේ මේ වෙනකොට සේවක ප්‍රශ්න නිසා කිසිම ආයතනික සමතුලිතතාවයක් නැහැ. පවුලක දරුවෝ ඔක්කොම නීති අතර ගන්නවා දෙමාපියෝ දරුවන්ට එහෙයි කියාගෙන ඉන්නවා. ඉගෙන ගන්න ශිෂ්‍යෝ ඔක්කොම බලතල අතර ගන්නවා ගුරුවරු ඒකට යටත් වෙන්න ඕන. ඉතින් ඒ කලියුගේ ආවට පස්සේ ආයේ ওই මොන ආර්ථික දියුණුව ලැබුණත් මොන යටිතල පහසුකම් තිබුණත් රට බල්ලට ගියයි කියලා තියෙන්නේ. ඒ වගේ වෙනවා. ਸਰවචනන්ත හිටපු යුගයේ තිබුණේ බ්‍රාහ්මණ ආගම ඒ කට්ටියක තිබුණේ දරුණු ඒව අයින් කරලා ශාස්ත්‍රීය කුලයේ ඇවිල්ලා තිබුණා. ඒ හා සමානම විප්ලවයක් කරපු කෙනෙක් තමයි මහාවීර කියලා අපි කියන නිගණ්ඨනාත පුත්‍ර. එයත් ශාස්ත්‍රීය කුලයෙන් ශාස්ත්‍රීය කුලයේ ඉපදිලා ගිහිගේ අතහැරියා. ගිහිගේ අතහැරලා ධර්මයක් දේශනා කිරීම මාර්ගයෙන් ධර්මයේ දන්න කෙනා මිනිස්සෙක් වෙනවා ධර්මයේ දන්නේ නැත්නම් අමනුස්සයි. ධර්මයේ දන්නවා නම් සත්පුරුෂයි ධර්මයේ දන්නේ නැත්නම් අසත්පුරුෂයි. ඒ වාගේම තමයි කාන්තාවකට බ්‍රාහ්මණ ආගමේ කිසියම් තැනක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වේ පාද පරිචාරිකාව කියලා. කිතර මංසගේ වැඩි කරගෙන එළියට එන්න එපා ගෙට වෙලා හිටපන් කියලා. ශාස්ත්‍රීය කුලෙන් ආපු සරුවචන් සිද්ධාර්ථ ගෞතම තුතුමන් එවැගේම ඒ මහාවීර වගේ කට්ටිය තමන්ගේ ශාසනීය කාන්තාවන්ට පැවිදි වෙන්න දීමේ සම්පූර්ණ පූජනීය තත්වයකට ඉස්සුවා. මේ ලකුණු තුන අතින්ම පෙරලිකාර යුගයේ ඒ මහාවීර සහ ගෞතම සාරිපුත්‍රයන් වහන්සේ දෙන්නම සමානයි. ශාස්ත්‍රීය කුලයේ ඉපදිලා බමුණන්ට තියෙන බලය කැඩුවා. උප්පත්තියෙම ඊට පස්සේ ඒකත් ඇරියා. ඊට පස්සේ ධර්මයක් දේශනා කරා. ධර්මයෙන් තමයි මිනිස්සයා මිනිස්සයා තේරෙන්නේ උප්පත්තිය නෙවෙයි. නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ. කම්මන වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. තමන් කරන කියන දේෙන් තමයි වසලයා බ්‍රාහ්මණයා වෙන්නේ. එහෙම නෙවෙයි කියලා අන්න එහෙම ඉපදිච්ච සරුවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් අර විදියට උසස් කුලයකින් පැවිදි වෙලා ඒ කෙනා මෙහෙම කල්පනා කරනවා මම ඇවිල්ලා උසස් කුලයක කෙනෙක්. දැන් මයිත් එක පැවිදිලා ඉන්න අනික් කට්ටිය අඩු කුලේ කට්ටිය. ඒගොල්ලෝ පැවිදිලා තියෙන්නේ බත් කන්න. කන්නත් නැහැ බොන්නත් නැහැ ඒ නිසා පැවිදිච්චාම කවුරුත් වඳිනවනේ. ඒ නිසා මේ අක්කු නිකන් මේ මේ ආවට ගියාට පැවිදිච්ච අය මම විතරයි උසස් කුලයකින් ආවේ කියලා ඒක නා ඒ තමන්ගේ උච්ච කුල භාවය නිසා අත්තුක්කං සේති පරං වම්බේ මම පැවිදි වුණත් උසස් කුලයකින් එළ පැවිදිච්ච කෙනෙක් අනිගොල්ල පැවිදි වුණත් ඒගොල්ලන්ගේ ಗುಣ නෙවෙයි බලන්නේ කුලේ බලලා කියනවා ඒගොල්ලෝ පහත් කුලේ නිසා මම උසස් ඒගොල්ලෝ පහත් කියලා කියනවා මේක සරුවචන්ස කියන අශප්පුරුෂ ධර්මයක් කියලා දැන් මේ කුලවන්තව ඉපදිලා පැවිදිත් වෙලා බුදුහාමුදුරුවෝ ඌට බයිනවා අසපුරුචයි කියන. දැන් අපි පින්කම් කරනකොට අපි පින්කම් කරන්නේ අනේ අපි උසස් පවුලක, හයි අත්ති තියෙන පවුලක, සිටු කුලයක, රජ කුලයක යමක් කමක් තියෙන තැනක පැවිදෙන්න ලැබේවා. අනේ හත් අවුරුද්දෙන් අපිට පැවිදෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවානේ. දැන් මේ දෙකමත් හම්බෙලා තියෙනවා. පැවිද්දත් හම්බෙලා තියෙනවා, උසස් කුලෙකුත් හම්බෙලා තියෙනවා. නමුත් පැවිදි වුණාට පස්සෙත් එයා කල්පනා කරන්නේ කුල ભેදේ විතරයි. පහත් කුලෙන් පැවිදිච්ච අයට අත්ුක්ඛංශනය කරන තමන් උසස්සල කළා කළා පරවම්බනේ කරනවා. ඉතින් දැන් ලංකාවේ තියෙන නිකාය බලනකොට තනි කර කුල වේදේ තියෙන්නේ. නන්දමාලිගේ හින්දුවක් තියෙන්නේ මේ පොතහරංගියා පැවිදි කරන්න ඕන මොකද්ද කියලා මට එක දවසක් ඇහුණා පාත මතක හිටින්න අප්පා දැන් මේ ගජමන්න ඕන කියලා ලස්සන කවිපන්තියක් කියනවා පොල් පුතා කෙලිය පුතා පොඩි හැරණිය පැවිදි කරන්න ඉතින් හාමුදුරුවෝ කුල ભેදය අහලා පැවිදි කරන්න බෑ කියලා. ඉතින් බුදුහාමරන් අහන ඕකද ඔබ වහන්සේ කිව්වේ කියලා. ඉතින් මම බුරුම ගියාට පස්සෙත් මේ ටික යාළු වුණාට පස්සේ බුරුම හාමුදුරුවෝ මගෙන් නම ඇහුවා. ඉතින් උඹලා මේ කියන්නේ කා නේද පැවිදෙන්න ඕනේ කියලා මම ඇහුවා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ පැවිදි වෙනකොට මට නිකාය බෙද දන්නේ නැහැ. ඔබ සම්බදා සාමනීර කන් දන්නෙත් නෑ මට උන්නේ වැත්තකට භාවනා කරගෙන ඉන්න බලනකොට මේක රාමඤ්ඤනිකාය. ඊනා වෙලා කියනවා මේ ඔබ දැන් භාවනා කරනකොට උඹට හිතෙනවද කියන්නේ මොකද උසස් කුලයෙන් පැවිදුණොත් නිවන් යන්න ලේසි කියලා? එහෙම එකක් තියෙනවද කියලා. ඉතින් මම ජනෙලෙන් එළිය බලන කරවන හිටියදි මොනවා කියන්නද මේ බුරුහාමුදුරෝ ලංකාවට ඇලා අවුරුදු තුනක් ඉඳලා ඉගෙනගෙන ගිහිල්ලා තියෙන ඔන්න ඔය ටික. බුරුමේ කුල ભેද නැහැ. බුරුමේ තියෙන බුරුම බුරුම ජාතිකයා තියෙනවා සියන් ශාන් ජාතිකයා ඉන්නවා මෝල්මයන් ජාතිකයා ඉන්නවා ජාති ભેද තියෙනවා ભેදෙකුත් නැහැ නමුත් කිසිම කුල ભેදයක් නැහැ හිතා ගන්නවත් බෑ ඒ නිසා තාමත් ලංකාව වගේ ප්‍රබුද්ධයන් ජීවත් වෙන රටක තාම මේ වගේ නිකාය ભેද තියෙනවා කුල ભેදේ තියෙනවායි කියලා ඒ ස්වාමීන් වහන්සේලා ලංකාවේ බුද්ධ ආගමක් නෙවෙයි මූලික දැනුවත් නැහැ කියලා හිනා වෙනවා. ඉතින් හිනා වුණාට ඒක මේ මෙතන ඉන්න කට්ටියගේ දෝෂයකට hina වෙනව නෙවෙයි. මේ බුදුබණ අරසා කරන් ඉන්න කට්ටිය අපට කරන ජාතික විහිළු. බුද්ධහම අරසා කරන මේ සාසන බහර දහනකාරී උත්තරමන් වහන්සේලා අපට දෙන ජාතික විහිළු. ඒක ලියලා පැවිදෙන්නේ නේකනයි කුල බේදේ බලන්න. ඒක සරුවචනාංශයේ දක්වන්නේ දකින්නේ උච්ච කුලීන භාවයේ නිසා අත්ත්ුක්කංසේති වරම් වම්බෙහිති අනුන් උසස් කළ සලකනවා පහත් කළ සලකනවා ඉතින් ඒ ගතිය ඔය කොයිනිකායේ තියෙනවා කවුරුත් දන්නේ නැති වුණාට කොයිනිකායේ වුණත් ඔය නිලතල දෙනකොට අවසල බලන්නේ ඔච්චර තමයි ඒක ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ නැහැ නේ ඒක අපි එක ෂේප් කරගන්නවා කොහොම හරි හොඳට මතක තියාගන්න කුලවන්තව ඉපදුනාට ඊට පස්සේ අපි කිව්වොත් පැවිදි වෙන්න ඕනේ නැහැ භාවනා කරන්න ආවයි කියලා. භාවනා මධ්‍යස්ථානයකට ආවට පස්සේ ඒ ಗುಣ හොයනම නම් ඒක ලියවලා මේ තාව භාවනා කරන තවත් ඒ වගේ අටසිල් ලකින කෙනෙකුට පහත් කළ සලකනවා නම් පෙරපින් කරලා තියෙන බව හැබෑව. භාවනා කරන්න ඇවිල්ලා තියෙන බවත් හැබෑව. සිල් අටකුත් රකින්න බවත් හැබෑවයි. හැබැයි අසත්පුරුෂයි. මම නෙවෙයි කියන්නේ බුදු ආමඳුරු කියන්නේ. ඉතින් ඒක නිසා යම් දවසක අපිට මේ උච්ච කුලීන භාවයත් අරගෙන ඇවිල්ලා සිලුත් අරගෙන නැත්තම් පැවිදිත් වෙලා සමාජ ධර්ම ඇසුරු කරනකොට එහෙම නැත්නම් අපේ තියෙන සම්මුති එක වැඩ කරනකොට මේ බුදුහාමුදුර අපිට මේ manussකම ඉස්සරහින් තියලා පෙන්වන්න හදන මේ විශේෂ తত্ত্বය තේරුම් ගන්න නැතුව අර gederin ගෙනාවු ගිහි ගඳ ගිහි ගති මේකේ පාණ්ඩ ගත්තොත් මේක හරක් මඩුවක් වගේ වෙනවා. එළු ගාලක් කිසිම ගුණයක් ලබන්න බෑ. ඉතින් ඒක නිසා මුලදීම වලිගේ කපලම ගන්න ඕනේ. නැට්ටෙම්ම කපලා කියනවනේ මෙහාට පස්සේ කියන දේ කරපන්ව කාටවත් ඕන ඕන නීති කරන්න බෑ කියලා. ඉතින් ඒක සමහරවිට එහෙම පොදු නීතියක් දාලා අපි ඒ කියනවනම් තම්බර දෙන බතක් තැටි අරන් පොලිමේ ගිහිල්ලා බෙදාන කාලා එල්ල දෙන බැදුරුක බුදිය ගන්න බැරි නම් මොකා මේකට නාවත් කමන්නේ නැහැ. මොකා වෙනත ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන තරම් මිනිස්සු ඉන්නවා. නිසා කවුරුත් ගහන පදවලට මෙහි නටන්න කිසිම ඕන කමක් නැහැ. මේ දින ඔක්කොම සමෝසේ බෙදෙන්න ඕන. කාටවත් තියෙන දේවල් හංගන්නත් ඒවා. හැබැයි මන්ට අරක තියෙන්න ඕන මේක තියෙන්න ඕන කියලා කියනවනම් දීලා කරගන්න. ඉතින් ඕකගේ වල් වල පවුල් කනකොට ඕක කරන්න බෑ ඕගොල්ලන්. කරන්න ගියත් වැඩි කලින්දත් හම්බ වෙන එකක් නැහැ. නමුත් මෙව්වයිදී අපි කියන ගමන් කරන්නත් ඕනේ. මෙතෙන් ආවන ඔක්කොම එකයි කිසිම කෙනෙකුට ඒ එහෙන් ගේන දේවල් ගමේ නම්බුකාරකම් ගන්න තොටේදී බෑ මේක පොදු ජනයාගේ තැන තන් සාසනයක් පැවිදුණා වූ වේවා සීලයක් සමාදන් වුණා වේවා අපි මේ සීලයට සලකලා manussකමට සලකලා කටයුතු කරනවා නම් නිවන් දැක්කටම නෙවෙයි ඒ සමාජය තුල පවා සාමයක් තියෙනවා ඒ ඒ ඒ සත්පුරුෂ ගති නිසා. ඉනි සර්වඥාන්ච මේ නිකාම නිකං කට කහනවට මේ සත්පුරුෂ අසත්පුරුෂ ගති පෙන්වන නෙවෙයි. නමුත් බුදුනසි කියනවා යම් කෙනෙක් උසස් කුලයකින් පැවිදි වෙනවා. උසස් කුලයක පැවිදි වෙලා එයා කල්පනා කරනවා උසස් කුලේ පැවිදි වුණාට රාගය අඩු වීමක් වෙන්නේ නැහැ. උසස් කුලෙන් පැවිදි වුණාට ද්වේෂය අඩු වීමක් වෙන්නේ නැහැ. උසස් කුලේ පැවිදි වුණාට මොහේ අඩුවීමක් වෙන්නේ ඒක වෙන්න නම් සීල සමාධි ප්‍රඥා තියෙන්න ඕන. ඒක නිසා මම උසස් කුලින් ආවා රාග ద్వේෂ මොහ මේකෙන් අඩු වෙන්නේ බුදුසෙන්ස කියනවා සෝචෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමීචි පටිපන්නෝ අනුධම්මචාරේ. එයා දැනගන්නවා මම ධම්මානු ධම්ම චර්යාවකට එන්නයි මේ සිවුරු පුරවගත්තේ. එහෙම නැත්නම් බුදුහාම කියපු සීල සමාධි ප්‍රඥා පුරණ්ඩයි මම මේ සිල් ගත්තේ. භාවනාවට ආවේ අනුධම්මචාරී අපිට මේ අවුරුදු 2600 ක ඉතිහාසයක් තියෙනවානේ. ඒ ගතකට උත්මයන් වහන්සේලා කොහොමද ගත කළේ? මම ඒ අනුව යනවා. සාමීචි ප්‍රතිපන්නෝ මෙතන තියෙනවනේ එකඟතාවයක්. මෙතන තියෙනවා ධම්ම සම්මුතියක්. ඒකට සාසනය කියන්නේ සාමීචිය කියලා. ඒකට යටත් වෙනවා මිසක් ආ මෙව්ව හදන්න ඇවිල්ලා මේක මෙහෙම කරන්න ඕන හරි මෙහෙම කරන්න ගත්තොත් ඒ ඉතින් වරුවේ හියට ඇවිල්ලා ඉංගම් බලන්න යන වැඩක් වෙන්න තියෙනවා. වරුවේ හියට ආපේක වරුවේ හියලකට සල්ලියක් බලන්න යන ඌට වැඩක් නැහැ නේ. අර ඉංගම් හොයන්න කතාව. අන්න ඒ වගේ මේවා යනවනම් සමාජයෙන් ඔය අපිට හම්බෙන සාමාන්‍යයෙන් ආයතන පවත්වනකොට තියෙන ප්‍රශ්න, අන්‍යෝන්‍ය අවබෝධ පිළිබඳ ප්‍රශ්න, පුද්ගලිකව මොන කක්ක මෙහෙට අරගෙන ආවත් කියන්නේ මේකේ නීතියක් තියෙනවා. ඒ නීතිය මේ ඕගොල්ලන්ගේ මොන දිහා බලලා හදපු එකක් නෙමෙයි. මේක ඉතිහාසයක් කියන තැනක්. මේ නීතිය අපි හදනවා පස්සේ වෙනස් කරමු දැන් දෙන දෙයක් නම් දැන් කාලා. දෙන පැදුරක් කරලා දෙන එක බුදියන් හිටපන්. බැන්නම් ඵලයක්. එතකොට ඒකට එකඟ වෙන අය අතර සමගියක් හිතන්න පුළුවන්. එනිසා කවුරු හරි ආවොත් එහෙම මම අරහින් ආවේ මෙහෙමයි ආවේ මට අරහින් වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා ලෙඩකට දුක කරනම් ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ උසස් කුලේ නිසා කියලා තව පල්ලෙහාට ලයිස්ට්ුවක් තියෙනවා දිගටම. ඒක නිසා ආවොත් ඒ කෙනාට බුදුජානනාංශගේ ධර්මයේ තේරෙන්නේ නැහැ. කලෙ මුලින් නම්බු කලයකට වතුර එක් කරුවා වගේ මේ නිහතමානීකමක්. එහෙම නැත්නම් ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා අපිට බුදුහාමරකේ ශ්‍රද්ධාවත් ධර්මයේ කියලා ශ්‍රද්ධාවත් සංඝයාගේ ශ්‍රද්ධාවත් සහ සීලය පිළිබඳව ඒ එකක්වත් හිටින්නේ ඔන්න විදිහට මේ මං උසස් කුලෙන් ආවයි කියලා අත්ුක්කංශන පරවම්බම කරනවා ඒ නිසා හැම වෙලාවෙම උසස් කුලයකින් පැවිදිලා ඇවිල්ලා ඒ පැවිද්දන් අතර නියතමානී වෙනවනම් ඒ කෙනාට පූජනීයත්වයක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු කියලා දෙනවා. හැම කෙනාම ගරු කරනවා මේ මනුස්සයා නිහතමානී මේ මනුස්සයා උසස් කුලයක ආවට මොකද කවදාකවත් පැවිද්ද වුණාට පස්සේ පැවිද්දන් අතර අඟ උස්සන්න යන්නේ නැහැ අඳුර පාන්න යන්නේ නැත්තම් බොහෝ දෙනා පුජ්ජෝ කියන වචන පාදිනවා තත්ත පුජ්ජෝ පුජ්ජෝ කියන පූජනීයත්වයටපත් වෙනවා. එහි තියෙන නියතමානීකම ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඒක නිසා මේ සංඝ සමාජයක වුණත් සිල්වන්තුන් අතර වුණත් ඒ නිහතමානීකමට සලකනවා මිසක් ඒ නිහතමානීකම හොඳට කැපිලා පේනවා උසස් කුලෙන් ඇවිල්ලා නිහතමානී වුණාට පස්සේ. පහත් කුලෙන් ඇවිල්ලා නිහතමානී වෙන්න දෙයක් නැහැ නේ කොහොමඩක්වත් ඒක ඒකනේ. මෙතන තමයි මේ නිහතමානීකම ගුණීය සුගුණයක් බවට පත් කරන්නේ. නිසා සාසනය වශයෙන් අපි ඔක්කොම එකම බුද්ධ පුත්‍රයෝ එකම බුද්ධ දුහිතකාව එකම පාතක උපාතකයතු සිවණක් පිළිස. ඒකට ආට පස්සේ අන්නර විදියට උසස් කුලිය ගැන සලකන්නේ නැතුව වැදගත් වෙන්නේ ධම්මානුධම්මචාරී ජීවිතයයි සාමීචි ප්‍රතිපන්න භාවයයි අනුධම්මචාරී ගතියයි කියලා දැනගෙන කටයුතු කෙරුවොත් තත්ත පුජ්ජෝ හෝති තත්ත පසංසෝති එතකොට යා ඒ පිළිසතර විතරක් නෙමෙයි ප්‍රශංසා ලබන්නේ තාම පැවිදිචි නැති අයත්ත් ප්‍රශංසා කරනවා අන්‍යාගමිකවත් ප්‍රශංසා කරනවා. මෙයා යම් සීලයකට ගියා. ගියාට පස්සේ ඒ පරණ හැව දාගන්නේ ආයේ. ඒ හැව අහලනවා. දැන් අලුත් හැවක් තියෙනවා. ඒක නිසා ඒ ಗುಣ වගේ ඒ වගේ ඒ නිහතමානී ගති Taman ආඩ්‍ය කරගන්න දන්නේ නැත්නම් ආරෝපණය කරගන්න දන්නේ නැත්නම් ඒ කෙනා අරමුණින් නඹු කලයකට වතුර එක්කරෝ වගේ නැත්තම් පල්ලේ හිලක් තියෙන භාජනයට වතුර පිරව වගේ වතුර පිරවනකම් අල්ලනවා. ඊට පස්සේ වතුර බහැරනවා. මේ නිසා ਸਰවචන්නාංශේ පුංචි රාහුල හාමුදුරන්ට ඔළුව උස්සන්න බැරි වෙන්න. අඟ උස්සන්න බැරි වෙන්න ලස්සන උපදේශ ටිකක් දීලා තිබුණා. උන්වහන්සේට ඒ පුංචි රාහුල හාමුදුරන්ට රාහුල භද්‍ර කියලා කියන්නේ තමයි පින් ඇති කිරි දරුවා. කටේ කිරිසුඳ යන්න ඉස්සලා අවුරුදු 7න් ගිහිල්ලා පැවිදි කෙරුවේ. බුදුජානන්සේ කිව්වේ මේ තමන්නාංශේ වැඩ ඉන ගන්ධකිලිය වටේට උදේ පාන්දර නැගිටලාවිලා අමදලා වැලි දෝදක් උඩ දාලා මට අද දවසෙන් මේ වැලියට ගානට මට හැම කෙනාගේම උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඊට පස්සේ ඒ අනුන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ ශ්‍රේෂ්ඨයා කියලා මුද්‍රෙන්සේ නමුත් කීර්ති නාමයකුත් දුන්නා. එහෙම නොවුනනම් තාත්තගේ ඉවුරල්ලාගෙන ගියේ පුංචි රාහුල හාමුදුරුවෝ මුණ දිහා බලන මහාන උඹේ ඉවුර හැම හේවණල්ලත් මට සැපයි. දැන් සාමාන්‍ය අපි වගේ බුදුහාමුදුරු හිටියනම් අතල්ලන්න අපට හිතෙන්නේ නෑනේ. මේ අර ලේනකමට ගෙලින්ම අම්මව පිටත් කරා මේ යන්නේ උඹේ. ඔය නර්ජී ගාතවල තියෙන්නේ. සුපතිට්ඨිත පාදෝ තේසයි ඒසයි තුය පිතානර සීෝ එන්නේ උඹේ දාත සිංහ රාජෙක් වෙන්නේ. උඹ ගිහිල්ලා දෑවැද්ද ඉල්ලපන් නැත්තම් 10 අද ඉල්ලපන් කියලා කිව්වා. අතින් අල්ලම කිව්වා. මහණ උඹේ මේ හේවණල්ලත් මට හරි සපයි. ආමුදුන කිව්වා දෙඤ්ඤම් කියලා අඬ ගන්න ගිහිල්ලා කිව්වා. මේ සාරිපුත්ත හාමුදුරන්ට මූට දෑවැද්ද දෙන්නේ කියලා. නැත්නම් 10 අද දෙන්නේ කියලා. දුන්නේ මොකද්ද පැවිදි කරලා. පැවිදි කළා කිව්වා උඹ පැවිදි උනේ මා දරුවචනාන්තේ අඬ ගන්න ඇවිල්ලා. උපාධ්‍යායන් වහන්සේ උනේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ. ඒ නිසා කවුරු හරි උපදෙස් දෙනවට කියන්න පුළුවන් එන්න එපා තාත්තට කියනවා. ඕනි තරම් කියන්න තිබුණා. නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් හැම කෙනාටම අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ සලකන්නේ. සාරිපුත්‍ර හාමුදුරනේ ගිහිල්ලා කියන්න තිබුණා. බලන්න මම කවුද කියලා දන්නේ නැතු එක එක්කන එනවා මට උපදෙස් දෙන්න කියලා. කවදාවත් නැහැ. හැමදාම ප්‍රාර්ථනා කරන්නේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා. අපි ඔය අන්තිමටම ඔය එන්ඩිසලා තිබුණ රිට්‍රීට් එකේ මිනසෝටා වල කරපු එකේ අපි ගත්තේ මහා රාහුල වාද සූත්‍රය මේ වගේ පොදු ධර්මදේශනාවේ මාත්‍රිකා වශයෙන් ඒකෙදි තියෙන දවසක මේ සරුවචන් වහන්සේ උදේ ඉරණක්ගෙන උදේ වරුවේ සිවුර ඇඳ පෙරවගෙන පාත්‍රෙත් අරගෙන පින්න පාති වඩනවා. රාහුල හාමුදුරුවෝ හරියට මේ වගේ පිටිපස්සෙන් සිවුර ඇඳගෙන දැන් සරුවචන් වහන්සේ පිටිපස්සෙන් පින්න පාති යනවා. දැන් තාත්තයි පුතයි පින්න පාති යනවා. අටුවාචාර්ය වංශේ විස්තර කරනවා මේක හරියට හොඳ දාලා තියෙන ඇතෙක් පිටිපස්සේ ඇත් පෙටියෙක් යනවා වගේ ලස්සන දර්ශනයක්. මුදුවට කේසර තියෙන සිංහෙක් පිටිපස්සේ සිංහ පොතකෙක් යනවා වගේ දර්ශනයක්. බොහොම තෙදබල ශක්ති සහිත ව්‍යාග්‍රෙක් පිටිපස්සේ ව්‍යාග්‍ර පැටියෙක් යනවා වගේ ලස්සන දර්ශනයක්. විශාල හංසෙක් පිටිපස්සේ හංස පැටියෙක් යනවා වගේ දර්ශනයක්. විශාල මොනරෙක් පිටිපස්සේ මොනරෙක් යනවා වගේ දර්ශනයක්. දකින්න ඇස්පින් කරලා තියෙනවා. බුදුහාමුදුරු මෙන්න පාති වඩනවා පිටිපස්සේ පුංචි රාහුල හාමුදුරු යනවා. පිටිපස්ස හැරලා සරිවත්යන්සේ සාමාන්‍යයෙන් පිටිපස්ස හැරෙන්නේ නැහැ. මුළු ඇඟම යන්ත්‍රයකින්ගේ හරවලා රාහුල හාමුදුරන් කියනවා රාහුල මේ රූපයක තියෙන 11 ආකාරය දැනගන්න. 11 ආකාරයම දැකලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඔය රූපය පිළිබඳ තියෙන මාන්නේ නැති කරන්න ඒ ටික කියන්නේ. කියනවා රූපය පිළිබඳ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා භාවනා කරන්න. ඉතින් රාහුල හාමුදුරන බුදුහාමුදුරන්ගෙන් මේ අවසරයි ස්වාමීන් වහන්සේ රූපේ ගැන පමණද ඒකලොස් ආකාරයට බලන්න ඕනේ කියලා නෑ නෑ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පුංචි හාමුදුරන්ට කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ උපදේශ වලට හරි කැමති නිසා කල්පනා කරනවා දැන් අද විඳවාති ගිහිල්ලා වැඩක් නෑ මේ උපදේශ පිට උණු උණුවේ තියදී හේම ගහක් යට වාඩි වෙලා අද දවසේ මම භාවනා කරන්න ඕන කියලා එහෙම පළඟ බඳ වාඩිලා භාවනා කරනවා ඒක සාරිපුත්‍ර සාංශ පිටිපස්සෙන් එනවා. ඒතර රාහුල හාමුදුරුවෝ පින්න පාත යන්නේ නැතුව ගහකුණ ඉදලා භාවනා කරනකොට ළඟට ගිහිලා කියනවා ඔය ඔක්කොම Tamanට රූපේ තියෙන කොලස ආකාරයේ වේදනා සංඥා සංකාර විඥාන කියවම මේක PhD හතරක් පහක්වත් කරලා ඉවර කරන්න බැරි වැඩක් නේ මහවැර පුංචි හාමුදුරන්ට දීලා තියෙන බුදුහාමුදුරුවෝ රාහුල මෙයා මේ සාරිපුත්‍ර සාංශ කියලා කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න ඔය ඔක්කොගේ මානසංස ලැබේ. මහත්ඵල මානසංස වෙයි ආනාපාන සතිය වඩන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩලා හැන්දෑ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආයෙත් අහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ උපදේශ දුන්න සාරිපුත්‍ර සාංශ මේ උපදේශ දුන්නා. මම ආනාපාන වැඩුවා. මට අනේ ආනාපාන හොඳට කරන්න හැටි කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ අටුවචාන් වහන්සේලා පෙන්නනවා මේ පුංචි රාහුල හාමුදුරුවෝ තමන්ගේ තාත්තා පිටිපස්සේ බුදු පියාණන් වහන්සේ පිටිපස්සේ පාදානුව පාද තබමින් යනකොට ඇති වෙන මාන්නේ නැති කරන්න තමයි බුදුරජාණන් ශ්‍රණේ පැත්ත හැරලා කිව්වේ. මොකද රාහුල ස්වාමීන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් 30ක්ම තිබිලා තියෙනවා. ජයනාංශයේ තියෙන පුරුෂ මහා පුරුෂ ලක්ෂණ තිබිලා තියෙනවා. උසස් කුලේ පුංචි කාලෙන් පැවිදි වෙලා අනම්මනම් මොකොත් නැහැ ගෙරිම බුදුහාමර පිටිවස යන්නේ ඕන තරම් කරුණ තියෙනවා මාන්නක්කාර වෙන්නේ. මම උසස් අනෙක් කට්ටිය පුංචි කෙනා. අන්න ඒක කඩන්න තමයි සරුවචනන්සේ රාහුල හාමුදුරන්ට දුන්නේ. යසෝදරා බලාපොරොත්තු දායද නෙවෙයි. උන්වහන්සේ ආසුතවත් පෘථග්ජන තැන ඉඳලා සුතව ආර්ය ශාවකෙක් පාටපත් කරන්න. සත්පුරුෂයන්ගේ ගති මෙහෙමයි ආර්යයන් වහන්සේලා ගති මෙහෙමයි සත්පුරුෂ ධර්ම මෙහෙමයි ආර්ය ධර්ම මෙහෙමයි සත්පුරුෂයන් ධර්ම හැසිරෙන්නේ මෙහෙමයි ආර්ය ධර්ම හැසිරෙන්නේ මෙහෙමයි කියලා දීපු දෑවැන්න. ඉතින් අපේ දරුවෝ හදනකොට අපි ඕවා කරනවද? අපි පුළුවන් තරම් බලන්නේ වංශයක කබල් ගන්නනේ. ඉතින් ඒ දරුවන් වෙන සාරිපුත් රාහුල හමුරුන් නම් ඉන්නකම් බුදුහාමුදුරන්ට වඳින්නේ නැහැ. නෝද අපේ දරුවෝ අපිට කරන්නේ මොකද? අම්මට වෛර කරනවා, තාත්තට වෛර කරනවා. මොකද කුණු හරප උගන්නපුවම දරුවෝ වෙන මොන කරන්නේ? මේ කොහිදෝ නැති වල්බූත જાතියක්. ඒ උසස් කුලයේ කියලා හෝ අරකයි මේකයි කියලා දරුවන්ට ඔළුවට දැම්මට පස්සේ පොඩි දරුවන්ට තේින්නවනේ අපි ඔක්කොම එකයි කියලා. ඔය ගෙදර ගියාම අම්මා තාත්තා කියනවා අරත් එක සෙල්ලම් කරන්න යන්න එපා. මේක කරන්න එපා. අර කරන්න එපා. මේක කරන්න එපා කියලා. අර පොඩි කාට මේ හතර තිරකට රවුම් කුණ්‍යක් ගහන්න හදනවා වගේ. ඒක උට තීරණා මේ වයර් මාරු කරන්න හදනවා කියන. ඉතින් ඒක නිසා මේ ධර්මයේ අපි දැන් කතා කරන පැවිද්දන් අතර කියලා. අපිට ඩිංගිත්තක් ඒක තව පතුරුලා හිතලා ගන්න පුළුවන් අපි මේ භාවනා කරන්න පූර්ණ කාලී ඉන්න අයත් අටසිල් සමාදන් වුණාට පස්සේ යෝගාවචරයෝනේ. ඒගොල්ලෝ අතරත් ගන්න පුළුවන්. හැබැයි එතනින් නැතර කරන්න ඕනේ. අපි මොනම සමිතියකට ගියත් මොන සමාජයකට ගියත් manussකම ඉස්තර වුණා නම් ලස්සනයි. ඉන් එපිට මොන જાතියෙන් අඟ උසන්න ගියත් මොන જાතියෙන් අඳහර පාන්න ගියත් කක්කා. කැතයි. ඔය සම්පප්පලාව කියන්නේ අතිශෝක්ති කතා කියන්නේ ඕකමයි. අර දන්න මොකක් හරි ඩිංගිත්තක් අල්ලන කතා කරන හැම වෙලාවෙම මේක හුවා දක්වන්න හදනවා. ධර්මයක් නෙවෙයි, ගුණයක් නෙවෙයි, නුගුණේ කියලා ඔකට කියන්නේ. පුංචි දෙයක් බුද්ධජෝතිවන්සලා තුච්ච කරලා පහත් කරලා නීච කරලා කතා කරන දේ අරයට පෙන්වන්න හදනවා, මෙයාට පෙන්වන්න හදනවා. ඉතින් ඕකට තමයි පාටි දාගෙන හන්දෑව එකතු වෙලා ඔයා ඕන තරම් කතා කරන හැබැයි මං කියන්නේ අහන්න ඕනේ. එයා ඉවරච්ච ගමන් මෙයා පටන් ගන්නවා. ඒකට එයා ඉවරච්ච ගමන් අරයා පටන් ගන්නවා. ඉතින් උද්දී වෙනකන් මේ කබල් ගෑවිල තමයි තියෙන්නේ. ඒක ගැන හැබැයි බුදුරජාණන්සේම විවේචනය කරන්න ගිහලා නෑ. මොකද හොදලා කොට ගන්න බැරි කක්ක ගොඩක් නේද? දැන් මේ බැවිද්දු නම් බුදුරජාණන්සේ කියන දේ අහනවනේ. ඒ නිසා සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ උච්ච කුලීන භාවයේ හේතු කරගෙන ධම්මාන ධම්මචාරී වෙන්න හදනවා නම් සාමීච ප්‍රතිපන්න වෙන්න හදනවා නම් අනුධම්මචාරී වෙන්න හදනවා නම් ඒ කෙනා පුජ්ජෝති පසංසිතෝ පූජ්‍යත්වයටපත් වෙනවා සීල දනාගේ වන්දනයට මානනීය බුරු වෙනවා ප්‍රශංසාව ලබනවා දේව බ්‍රහ්මයේ බව ප්‍රශංසා කරනවා අබෞද්ධය බව ප්‍රශංසා කරනවා භාවනා නොකරන බව ප්‍රශංසා කරනවා මොකද එයා දන්නවා ඒ ගුණේ හසුරුවන හැටි ගුණේ උපයාගත්තට කරුසය කරේ රත්තරන් බැඳා වගේ එක පෙන්න වෙන්න ඉඳ දඟලන්නේ ගුණ වසංගගන ජීවත් වෙන ක්‍රම ඒ ලොකු සංසී ඉන්න තාකල් ඉුවේ මේ පැවිදි වුණාට පස්සේ මේ අහවල් දෙය බෑ කියන්න තියන්න එපා. ගෙත්තම් පන්නන් වල දියුරු දැනගන්නත් ඕනේ. පාත්‍ර පුච්ච ගන්න දැනගන්නත් ඕනේ. කුටියක් හදා ගන්න දැනගන්නත් ඕනේ. බේතක් පිරිකරක් හොයා ගන්න දැනගන්නත් ඕනේ. බණක් කියන්න දැනගන්නත් ඕනේ. බුද්ධ පූජාවක් කියන්න, බෝධි පූජාවක් කියන්න දැනගන්නත් ඕනේ. තනියම ගහක් ඇතුළේ ඉඳ දැනගන්නත් ඕනේ. ඒ මොනම දැනගත්තත් කාටවත් ඇඟෙන්න දෙන්න එපා. සියලු ಗುಣ වසාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කෙනා ළඟට සතා ස්වරූපයවත් එන්නේ නැහැ. මේ නැති ගුණ මවාපාන්න කියලා තමයි මේ ලෝකයේ අද පත්‍ර ගාන මදි. ටෙලිවිෂන් වල channel ගාන මදි. නවගත ලියලා ඉවරයක් නැහැ. රේඩියෝ කොච්චර දෝ අරය ගඳ හැරේ මෙයා ගඳ හැරේ කියවනවා. ඔය ඥානන් සෝන්සි ඉන්න කාලේ කියනවා ඒ ඒ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න එකා ගෙදර ගිහිල්ලා ඒක අහනවා මිසක කවුරුත් අහන්නේ නැහැ ඌ අපි ඉස්කෝලේ. ඌ අහින්න අනුන්ගේ මේ පුරාජිරු අහින්න අපිට වෙලා තියෙනයි. සමහරු පොත් ලියනවා ඒ ප්‍රූෆ් කියන එක නා විතරයි කියවන්නේ. ඊට පස්සේ පොත පැත්තකට දානවා. මේ වගේ අඳහර පාන ලෝකෙක මට මතක් වෙන්නෙම මේ දරුවන් මොනවද දෙන ආදර්ශය කියලා. හැබැයි මම පුද්ගලිකව සන්තෝෂ වෙනවා මට දරුවෝ නැති හින්දා. බඳින්න හිතකුත් නැහැ මගේ. ඉතින් ඒ නිසා හැබැයි මම යන යන තැන මට හොඳට තේරෙනවා ඒ බව දැනගෙන ಗುಣ සහපත් දෙමව්පියෝ තමන්ගේ දරුවට මොනම දෙයක්වත් පෙන්වන්න නැතුව දරුවට ඉතාමත්ම මධ්‍යම ප්‍රමාණයේ අnderලා උපය ගන්නවා. ඒ මං වැඩ කරපු තැන සුද්දා කියනවා ඒ වෙනකොට ඒ පවුල කොටක් දිනුනලා ඉඳලා තියෙනවා ඒ ඒ රටේ හැටියට බලනකොට හය දිනක් හත් දිනක් ඉන්න පවුලක් කවදාකවත් හිතා ගන්න බෑ. නෝවේ කියලා කියන්නේ දරුවෝ දෙන්නෙක්වත් නැති රටක්. පවුලක හත් දිනක් හත් දිනක් ඉඳලා තියෙනවා. ඉතින් මෙයා කියනවා මෙයා 15000 වයසේ වෙනකොට හරක් අට දෙනෙක් බලා ගන්න ඕනලු. ගෙදර ඇවිල්ලා කටයුතු කරන්න ඕනේ, ගාලේ වැඩ කරන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ. තාත්තට කියලා කිව්වලු මට ස්පයිස් දෙකක් අරන් දෙන්නයි කියලා අර දුවනකොට දාන කටු කටු තියෙන කපත්තු. එයාකල මොකටද කියලා. තාත්තා හුල මොකටද කියලා. ඊට පස්සේ කිව්වලු මේ නිවාසාන්තර තනකෙදී දිනන්න. දුවල දිනන්න. ඊළඟට උඹට දිනන්න පුළුවන් බුදුහාන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඔබ දිනුවට පස්සේ අරන් දෙන්නම් කිව්වලු. සපත්තු නැතුව දුවල දිනපන් කිව්වා. ඊට පස්සේ මම අරන් දෙන්නම් කිව්වා. සපත්තු දුවල වැඩක් නැහැ. ඉතින් කියනවා අපේ තාතර ඕන තරම් සල්ලි තිබුණාලු. කවදාවත් ඒ මොකක්වත් දෙන්නේ ඔය හපුගස්තන්නේ වත්තේ ගිහිල්ලා මම ඒ තේවත් ඒ වත්තේ මහත්තයෙක් වෙන්න මම පුහුණුවක් ලැබුවා ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. කතෝලික මහත්තයා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අක්කර 3000ක වත්තා. ඒ අධිරාජ්‍යය තමයි රාජ්‍යය. ඔක්කොම කරන්නේ නැහැ. මේ දරුවෝ බස් එකේ ඉන්න ඕන. වත්තට ආවට පස්සේ ඒ වත්තේ වැඩ කරන මනුස්සයා ගිහිල්ලා හැතැම්ම දෙකක් විතර කිලින්ම කන්ද නගින්න තියෙනවා ඒක ගෙනත් දානවා. පයින් එන්න ඕන. නිවාඩු මාසේ මම ඉඳලා තිනවා ඒ කාලේ ඔක්කොම Taman ඇඳුම් ටික මහ ගන්න ඕනේ සපත්තු විච්ච මහ ගන්න ඕනේ මොනවත් දෙන්නේ නැහැ අම්මා බුදුම ආදරේ හංගලා අර දරුවන්ට දෙන්න හදනවා තාම හොඳට බලනවා අම්මා ගැනත් නැහැ කිසිම අනුකම්පාවක් එයාගේ තාත්තත් හිටියා ඇත්තුන්ට පරිණි මිනිස්සෙක් මම කතා කරලා තියෙනවා මෙහෙම තමයිලු දරුවා හදන්නේ ඒ දරුවන්ට රටේ තියෙන කාලට හැදිලා උඹලගේ ගුණ උඹ දිනු කරපන් කාගේවත් ආඩම්බරයකට හදලා වැඩක් නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ ඒකනේ වෙලා තියෙනට දෙමව්පියන්ගේ තියෙන හීනමානෙට දෙමව්පියෝ දරුවෝ පුම්බණ්ඩ හදනවා. ඒ වගේම පන්සල් වලත් වෙලා තියෙන්නේ ඔය මේ මම ලන්ඩන් ගියාට පස්සේ ආහමඳුරෝ කියනවා අනේ ධම්මජීව ආහමඳුරෝ සන්තෝෂයි දකින්න හම්බුණාට මෙහෙට යනවා තමයි ආහමඳුරුරු ඇවිල්ලා ගියාට පස්සේ අපිට හරි කරදරයි. අන්න අවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා මෙහි ඔබතුමාගෙන් නම් එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ කියලා සුගතව කතා කරගෙන ඉඳලා කියනවා මේ මම මේ ඒ රටේ සංගනායක. ඉතින් මයි ළඟ පැවිදි වෙන ඔක්කොමලා පැවිදි වෙච්ච ගමන් කියන්නේ මේ මට කවද්ද પાස්පෝර්ට් එකක් කරන් දෙන්නේ. මට කවදද එංගලන්තේ යන්න දෙන්නේ. ඊහාමුදු කියනවා අනේ දමජි හොඳ මේ සිරෙප්පු දෙයක්වත් මන් දාන්නේ බුද්ධ ශාසනය නිසා. අපිට එහෙමම සල්ලි පොසත් තියෙන මිනිසු නෙවෙයි. නමුත් දැන් මගේ පැවිදින කට්ටිය ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ පැවිදි වෙච්ච ගමන් પાස්පෝර්ට් එකක් කරන් දෙන්න පැවිදි වෙච්ච ගමන් පිටුට ගමන් දෙන්න ඕනේ. අනේ ධම්මජීව හාමුදුරනේ හරකෙගේ මයිල් ගානට මං සිස්සු ඇති කියලා තිනු අංගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද ඒ පුම්බන වැඩේට හරිම කැමැති කට්ටිය. උස්තරමයක් හිටින්නේ නැහැ. ගුණයක් හිටින්නේ නැහැ. මොකද මේ ධර්මයේ හැදෙන්නේ නිහතමානීකමයි. ඒ නිසා උසස් කුලේ බැවිද උපදීම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කුලවතෙකුට ගැළපෙන විදියට ඒ තමන්ගේ කුලවන්තකම නිසා කවදාවත් කෙලස් කැපෙන්නේ නැත්තම් රාග ద్వේෂ මොහ අඩු වෙන්නේ නැත්තම් ඒක කියමන නිසා තව කෙනෙකුගේ හිත රිදීමක් වෙනවනම් රාග ద్వේෂ මොහ වැඩි වෙනවනම් බුදුහාමුදුරුවෝ කට හොදලා කියනවා සත්පුරුෂය කියලා. ඒ වගේම කියනවා යම් කිසි කෙනෙක් මේ උසස් කුලේ බැවිදුනායි කියලා රාග ద్వේෂ මොහ නැති වෙන්නේ නැහැ. මම ධර්මානුධර්ම ජීවිතයක් ගත කරන්න ඕන පිරිසත් එක්ක සමගියේ ඉන්න ඕනේ. මොකද තමක් සමග්ගානන් තපෝතුකෝ කියන එකත් බුද්ධ වචනයක් නේ. භාවනා කරන්නන් අතර දියුනේ තියෙන සමගිය තියෙනක. ඒ නිසා මම හැම කෙනෙක්ගේම සාමීචයට ලක් වෙන්න කවුරු හරි යම් නීති පද්ධතියක් තියෙනවා මම ඒකට යටත් වෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ. මෙතෙක් වෙනකන් සාසනෙ ගෙනාවු ඒ ආර්ය උත්තමයන් වහන්සේලා මොන්න තරම් අපකැප වෙලා වැඩ කරාද අන්න ඒකට අනුව යාත වෙන්න ඕනෑ කියලා ඒ උසස් කුල භාවයේ මතු කරන්නේ නැතුව ධර්මයම අතරමැදි කරගෙන ගත කරනවා නම් ඉනි බුදුරජාණන්සේ බොහෝම සන්තෝෂෙන් සත්පුරුෂයයි කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි පස්මා බැලුම් බැලලා ඉපදෙන්න පුළුවන්. මොන මොන භව සම්පත්‍ය නිසා, හේතු සම්පත්‍ය නිසා, උපදි සම්පත්‍ය නිසා යම් යම් ගුණ ලබන්න පුළුවන්. නමුත් මේ ශාසනයට ආවට පස්සේ ශාසනය වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ ඔක්කොමලා එක මට්ටමකට ආවේ නැතුව සමගි වෙන්නේ නැතුව මේ ගමන යන්න බෑ. ඒ වගේම තමයි ඒ සත්පුරුෂයන් දැකලා නැත්තම් ඒ සත්පුරුෂගේ ධර්ම අහලා නැත්තම් ඒ සත්පුරුෂ ධර්මේ තමයි හැසිරලා නැත්තම් එයාට බුදුජානනාංශය කියන්නේ අසුතවතෝ පුතුජනෝ දත යුද්ධේවල් දන්නේ නැති පෘ탁ජනෝ අද තියෙන පාහරම වැඩ සිද්ධ වෙන්නේ අධ්‍යාපන ආයතනවල. උගතුන් ඉන්න තැන්වල විතර පාහර බෙල් කැපිලි කැපිලි කොහෙවත් නැහැ. මම යම් තැන්වල යම් යම් තැන්වලට මම ගිහිල්ලා තියෙන නිසා දන්නවා ඒ ඉහළට ගියේ එක කොහොමඩක්වත් කාටවත් එන්න දෙන්නේ නැහැ ඉස්සරහට. අපි හිතන්නේ නම් ඒ විශ්වවිද්‍යාලයට යන්න ඉස්සලා පශ්චාත්තුපාදි කරන්න ඉස්සලා අනේ හිතෙන්න ගියාම ෆුල් ජෙන්ටල්මන්ලා ඇති. බොහොම සමසේ සලකන ගතියක් ඇති කියලා. කිසිම නැහැ. ඒක නිසා බුද්ධ අධ්‍යාපනය ලැබුවා නම් බුදුරජාණන් වහන්සේ කියපු දේ ලැබුවා නම් ඒක නා ගෝයන් කරලට කිරි වදින්න වදින්න ඔළුව පල්ලයට හැරෙනවා. උණ ගහ වැඩෙන්න වැඩෙන්න ඔළුව පල්ලයට හැරෙනවා. නිහතමානී වෙනවා. නමුත් අද තියෙන අධ්‍යාපන ක්‍රමය පහේ පන්තියේදී ඔළුවට දැම්මට පස්සේ කොල්ලට හරි කෙල්ලට හරි තරංකාරී විභාගයක් කරලා උසස් ඉස්කෝලේට ගියයි කියලා. ඉතින් අම්මලා එදා ඉඳලා පාටි දාන්න පටන් ගන්නවා. පේල් වුණොත් අම්මා තාත්තා වහ කරනවා. අතේ දරුවත් වහ කරනවා. ඒ නිසා ලැබෙන ලැබෙන අධ්‍යාපනයකින් කිසිම ගුණවලකාවක් වෙන්නේ නැහැ. මේ ළඟදි මට මතකයි ඔය ඕස්ට්‍රේලියාවේදී වෙච්ච වැඩේ. ළමයා පාස් වෙලා පෙළවල දාන්න. කාටවත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඉතින් බ්‍රහ්මන් සාමතුගාට ගියාට පස්සේ කිව්වලු ඉතින් මේ ළමයට එහෙම පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඔව් බොහොම උසස් විභාගයක් සමත්ත වෙලා ඊට පස්සේ ඒත් එක්කම වගේ බෙල්ලවල දාගත්තා. ඒක අහවු ඒ පන්තිය හතර දිනක් ආයේ බෙල්ලවල දාගන්න උත්සාහ කළා වුණා. අර වචනේ හිච්ච ගම. ඊපස්සේ ඔක්කොම එකතු කරලා උපදෙස් දීලා කිව්වා ඉතින් මේක කර්ම ශක්තිය. ඉතින් ඒ නිසා ඔක්කොම මතක තියාගන්න විභාග පාස් වුණාට manussකම හිටින්නේ නැහැ. ඒක හදා වේදා ගන්න හැටි දැනගන්න ඕනේ. මේ ඒක පැත්තට ඉස්සරහට අපි සාකච්ඡා කරනවා. මෙතන සර්වචාන්සේ පෙන්වන්නේ මේ උසස් කුලේ පැවිදි උනායි කියලා. ඒක ඉස්සර කරගෙන කටයුතු කරනවා නම් ඒක මෙයාට අසප්පුරුෂ ධර්මයක් වෙනවා. ඒක නෙවෙයි කොහෙන් ආවත් උත්සාහ කරන්න තියෙන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි සාමීච ප්‍රතිපන්න ගතියයි අනුධම්මචාරී ගතියයි පටිපදං ඒව අනන්තරං කත්තා කරිත්වා තාය උච්ච උච්ච කුලින තාය නේවත් උක්කං චේති නොපරමම්බේති සාසනික ධර්ම ටිකම අත නෑර කරන අතර කුලවන්තකම නිසා උසස් කර සැලීමක් හෝ පහත්කම සැලීමක් කරන්නේ නැත්තම් සත්පුරුෂයි. ඉතින් එතකොට බුදුහාමුදුරේ කුලවන්තෝ ඉපදිලා නැතුව මේක කිව්වනම් හිතන්නේ ඉතිරුණා මේ බුදුහාමුදුරෝ පහත් කුලේ ඉපදිලා ඉහළ කුලයට ගැට ගහන්න ගහන්න බණපද හැදුවයි. මෙතන කරන්න බෑ. මෙතන බුදුරජාණන්සේ ශස්ත්‍රීය කුලයේ ඉපදිලා කතා කරන්නේ. ඒක අතහැරලා ගිහිල්ලා කතා කරන්නේ. හිඟා කන දැනකට පත්තලයි කතා කරන්නේ. නිසා බුදුරජාණන්සේකට පරිසරය සකස් කරගෙන එහෙම කිව්වට පස්සේ හොඳම නිදර්ශනය දුන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ අර රාහුලවාද සූත්‍රය කියලා තියෙන එක කරලා පෙන්නනවා. ඉතින් රාහුලව ස්වාමීන් වහන්සේට රාහුලවාද සූත්‍රයේදී බුදුජානනාංශ කියනවා ඔය කවුරු කිව්වත් කවුරු උසස් කුල පහත් කුල රජ කුල කිව්වත් මෙතන පටවිය ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු විතරයි තියෙන්නේ. ඒව ගැන හොඳට කල්පනා කරලා පඨවි සමංචිත්තම් භාවේත ආපෝ සමංචිත්තම් භාවේත තේජෝ සමංචිත්තම් භාවේත වායෝ සමංචිත්තම් භාවේත කියලා. බහිත පෘථිවිය වගේ හදාගනි. පෘථිවිය සමාකාරයක් වම් පෘථිවිය සමාරු කැත කරනවා, මූත්‍ර හෙලනවා, සැරව හෙලනවා, ලේ දානවා, ධාතු නිදන් කරනවා. ඒ කිසිම දෙයකින් පොළොව සැලෙන්නේ නැහැ. මගේ ඇඟට කක්ක දාන්න දෙන්න එපයි කියලා පොළොව කවදාකවත් කියන්නේ නැහැ. චූ කරන්න දෙන්න එපයි කියලා යන්නෙත් නැහැ. සරව හලන්න යන්නෙත් නැහැ. මගේ ඇඟේ රත්තරන් වල්ලන්න දෙන්න එපා, ධාතු නිදන් කරන්න දෙන්න එපයි කියන්නෙත් නැහැ. ඒක පිළිකුල් කරන්නෙත් නැහැ, ඒක පැකිලෙන්නෙත් නැහැ. ඒ පටවිසම චිත්‍ර හිත කියලා කියන්නේ අට්ඨියති හරායති ජිගුච්ඡති න අට්ඨියති න හරායති න ජිගුච්ඡති තමන්ගේ ඇඟට මේ අසුචි මල මුත්‍ර දැම්මයි කියලා පෘථිවිය කවදාකවත් දෙයකට සැලෙන්නේ නැහැ ඒක ලැජ්ජ වෙන්නේ නැහැ පශ්චාත ආන්නේ වගේ හදන එක. ඉතින් සාරිපුත්තු සාංශලත් දවසක් හාමුදුරනේ ප්‍රසිද්ධියේ චෝදනාවක් ගේනවා. ඉතින් පුතේ දිපාර්ශවයෙන් ලහනවා මෙන්න මෙහෙම එකක් කියනවා සාරිපුත්ත. ඔබ ඇති මෙන්න මේ වැඩක් වෙලා වැරද්දක් වෙලා තියෙනවලු. ඒකට සාරිපුත්තු සාංශල මම ඉතින් නොදැන්නම් වෙන්න පුළුවන් සාංශ මම දැනගන්නම් කියලා නෑ මම පෘථිවිය හා සමාන හිතක් භාවිතා කරන කෙනෙක්. මට කවුරු කොච්චර ස්තුති කරත් මට ඇති වැඩකුත් නැහැ. මට කොච්චර බැන්නත් ඇති වැඩකුත් නැහැ. මම දන්නවා මගේ හිත පෘථිවි වගේ තියෙනවා. වායෝ සමංචිත්තම් භාවේති වාතයට මොන ගඳ දැම්මත් සුවඳ තවරලා හඳුන් සුවඳ දැම්මත් ඒ වාතයේකට ලැජ්ජ වෙන්නෙත් නැහැ පැකිලෙන්නෙත් නැහැ අනේමයන්කට එන්න එපයි කියලා කියන්නෙත් නැහැ. අනිවාර්යයෙන් වායෝ සමංචිත්තම් භාවිතා කරන්න කියලා කියනවා. ජලයට මිනිස්සු වලිපලං වැලි අපල්ල හොදනවා කක්ක දානවා චූ කරනවා ඒ වගේම වෙන වෙන සුවඳ තවරලා දානවා මල් වලට ඉහන්න ගන්නවා කොයි දේ කෙරුවත් ওই වැඩේට මං ගන්න දෙපයි කියලා ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. ලැජ්ජාවටපත් වීමක් නැහැ. ආනේ විදියට ජලය හා සමාන හිතක් හදාගන්න කියලා. ඉතින් සාරිපුත්‍ර සාංශි එහෙම තමන්ගේ ಗುಣ කියනකොට අර චෝදනා කරපු හාමුදුරන් පොළවේ ඉන්න බැරුව යනවා. එළ වැඳලා සමා කරන බුදුහාංශ කියනවා තවත් කියන්න ඇරියොත් ඔබ හිත හත්කඩ පැල්ල මැරනවා වැඳලා සමාව ගනින් සර්වඥාන්සේ කාදාත් බනමනසට දොස් කියන්නේ නැහැ. නැහැ මම ජීවත් වෙන්නේ වසල දරුවෙක් මිනිඔලු කට්ටක් කරන ඒකට පිටුපාතේ හිඟාන යනවා වගේ. මම ස්වාමීන් වහන්සේ පාරට බහින්නේ අං කැඩිච්ච ගොනෙක් වගේ. අන්තිනේ කන්නේ අනින්න හදන්නේ අං කැඩිච්ච කගේ තුවාලයක් නේ තියෙන්නේ ඌ බයේ ඉන්නේ. මගේ හිත මං හදාගෙන තියෙන්නේ පඩවි සමහිතක්. ආපෝ සමහිතක්, තේජෝ සමහිතක් කියලා. ඒක නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ හිතවිච්ච ඉවසීමේ ගුණේ නොතිබුණා නම් අද ඔය දැන් ඉන්න හාමුදුරුවගේ જાති එහෙම හිටියානම් එදා අර්ධ ශාසනයක් ඉතුරු වෙන්නේ බුදුමාකාර ප්‍රශ්න තියෙදී ඒ නිසා ඔය යක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුව කියනවා මං හරි ආසාවෙන් බුදුහාමුදුරන්ට මල්වට්ටියක් පූජා කරනකොට ඒ ආසනයේම පැත්තක එක මලක් තැම්පත් කරනවා මම සාරිපුත්ත හාමුදුරන්. පුණ්ණාංශ නිසයි සාසනේ රැකුණේ විවසන ගුණයට. බුදුජානනාථේ ඉච්චරෝ විස්තර බලලා කෙරුවේ නෑ සාරිපුත්‍රයන්සේ අම්මා කෙනෙක් වගේ ඒ ඔක්කොම ඉවසලා කරන්න තියෙන හැම කටයුත්තක්ම කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ඒ තිබිච්ච ආදර්ශය ඒ කියන්නේ ගුණයක් කොච්චර ගුණ තිබුණත් අන්තිම උසස් කුලයක ඉපදී බ්‍රාහ්මණ කුලයක ඉපදලා තිබුණා. ඒත් හැසිරුනේ වසලෙක් වගේ. වසල දරුවෙක් කියනවා වගේ තමයි ගේන හිතමානේ ගුණය. ඒක යම් <clears throat> කෙනෙක් විනෝදාංශයට පටන් අරගත්තොත් ඇත්තටම කියන්න පුළුවන් වෙන නිවනක් ඕනේ නැහැ. මොකටේ නිවන? ඉන්න තැනක ඕන තැනක තමයි අනික් කෙනෙක් වගේ සමව හැසිරෙන්න දන්නවනම් ඒ මනසට චෝදනා එන්නෙත් නෑ ආවට එයා ගණන් ගන්නෙත් නෑ ස්තුතිය එන්නෙත් නෑ ස්තුතියට ගණන් ගන්නෙත් නෑ මොකක්වත් නෑ ඔළුව උස්සන්න ගියොත් තමයි අඟ උස්සන්න ගියොත් තමයි අඬහැර පාන්න ගියොත් තමයි මේ ප්‍රශ්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ සත්පුරුෂ ලකුණු ඒ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති අනුධම්මචාරී සාමීච ප්‍රතිපන්න වුණා නම් එයාට තියෙනවා මේ වෙනමම නිවනක් මොකටේ? මේ සමාජ ජීවත් වෙනකොට ගැටුමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් හොඳටම දන්නවනම් මේ කවුරු ගැටන්නවත් මං ගැටෙන්නේ නැහැ කියලා මොනම විදිහකින් පටලවිලා ඉතින් ඒක නිසා මේක භාවනා කරන හැටම පැවිද්දන්නම කියලා මේ පොතේ නම් සූත්‍රේ නම් තියෙන හිම තමයි. නමුත් කල්පනා කරලා බලන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හැම ගැටුමකදීම අපි අනිත් පැත්තට දොස් පාරනවා. ඒ යක්ෂයා තමයි මට කේන්ති ගැතිව්වේ. මෙයා තමයි මෙහෙම කෙරුවේ. හරි මේ කියලා ආත්මවාදයකට දාලා අර මනුස්සයත් පටලවාගෙන. ඉතින් නඩුත් යනවා. අර මනුස්සයනේ සහෝදර පව නඩු කියේ. ඒ තරමට මේ ඉඳලා පන්සලේ බණ්ඩුට ප්‍රධාන දායකයා. නැත්තම් සත්ගුණවත් නම් වනම් පුලා කියන මනුස්සයා ගැන. නමුත් මනුස්ස ලෝකේ ඉඳ දන්නේ. ඒ නිසා ගුණවන්තව ඉඳගෙන සිල්වන්තව ඉඳගෙන ඒක පිළිබඳව නිහතමානී ගති පාණ්ඩ පටන් අරගත්තොත් ඒ ධර්මතාවය මම හිතනවා බුදුහාම ඉපදිච්ච කාලේ ආදාය කියලා වෙනසක් නැහැ. මම හිතනවා අද ටිකක් වැඩියෙන් තියෙනවා කියලා. වැඩියෙන් අවශ්‍ය කරනවා කියලා සීල ගුණ ඇති කරගන්න ඇති කරාට මොකද අඟ උස්සන්නේ නැතුව ಗುಣ වසාගෙන ජීවත් වෙන ජීවිතය තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒක මට නම් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. සංඝයාට කට්ටිය බයිනකොට. අපි කම්පැනි කට්ටියනේ අපිට කැලේ එනවනේ. දැන් ගා ගන්නවා කිව්වම සීමාවක් නැහැ නේද මේ දවස්වල. ඉතින් අපි ළඟටත් ඇවිල්ලා අපි කියන නෑ නෑ මොකුත් කියන්න බෑ ජී. යාගේ ෂෙයාර් එක අපට එනවා අපේ කම්පැනි කෙනෙක් කියලා. ඔය හෙම්පිරික ඥානසිය හම්තු ඉන්න කාලේ ඒ දවස්වල තියෙනකොට ඒ දේශපාලනිත කරන්නේ ඒ ආර්යරත් මහත්තයා කියනවලු ගිහිල්ලා මේ ඒටිආර්යත් මහත්තයා ඉතින් ඒටිආර්යත් මහත්තයා කියන බලන්න ස්වාමීන් වහන්සේ බලන්න අපිට අපි මොන දෙන්න විදියක් නැහැ මේ සංඝයා කරන වැඩ මොකද කරන්නේ මහත්තයා අපි කම්පැනි කට්ටියනේ ඒ නම්ම දාලා. මැෂිලා. ඒ වගේ තමනුත් ඒ ඕන කෙනෙක් කරන වැරද්දක් කරන ඔය මමත් වගේ කියන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ ඉතින්? ඒක ඇත්තනේ කතාව. ආන්නේ විදිහට යන්නේ නැතුව මේ සුද්ධ වෙන්න හදනවා නම් කියාපන්න හදනවා හොඳට මතක තියාගන්න. ඒකෙන් දිගින් දිගටම අසහනය ඇති වෙනවා. දිගින් දිගටම තැවිලි තැවිලි ඇති වෙනවා. දිගින් දිගටම මානසික මේ දැවිලි ඇති වෙන නිසා සාසනයකට ගියාට පස්සේ යෝගාවචර වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ අපි අර වසල දරුවෙක් වගේ ඉන්න පුරුදු වුණොත් මට නම් මේ මේක එකනා කියනවා මට මේ අරවිනි ධ්‍යාන ලැබුණා අර ධ්‍යාර මාර්ග ඥානෙ ලැබුණා පළවෙනි ඵලෙ ලැබුණා දෙවෙනි ඵලෙ <laughs> කියනකොටම මට වයර් මාරු වෙලා තමයි ඔළුව පොඩ්ඩක් නරක් වෙලා තියෙනවා ඉතින් මොන කරන්නේ ඉතින් ඔක්කොම කම්පැනි කට්ටිය මේ සාමාන්‍ය සිල්බිරිස් කෙනෙක් වෙන හැටි මේ සාමාන්‍ය මිනිසෙක් වෙන හැටි කික්වත් තේරෙන්නේ ඔක්කොටම තේරෙන්නේ අඟ උසන හැටි. ඉතින් ඒක නිසා පැවිද්ද වශයෙන් අපි ඒක බාර ගන්නවා වගේ යෝගාවචරය බාර ගන්නවා වගේම හැම තැනකදීම ගංගා නංගගේ වැලියටයක් වෙන්න බලන්න. බුදුරජාණන්සේ දේශනා කර තිනවා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ගංගා නංගගේ වැලි තලා කොච්චර ඇද්ද? ඒ වැලි තලයක වැලි තලාවක වැලියට කොච්චර ඇද්ද? එක වැලි ඇටයක්වත් අනෙක් වැලි ඇටයකට වැඩිය මම උසස් මම ලොකුයි කියන්නේ නෑ. තලාවට වැලි. රහත් උනායි කියලා කියන්නේ තවත් රහතන් වහන්සේලා අතර අන්‍යතරෙක් බවට පත් වුණා කියලා විතරයි කියන්නේ. අංගයිස්වා කියලා කියන්නේ. නිසා යෝගාචරක මුල සිටම ඉස්සරහට මම අර කිව්ව විදිහට ඔය අනිකුත් යෝගාචර ගුණත් අපි සාකච්ඡා කරනවා. අද ඉදිරි ඉදිරිපත් කරගත් මේ උසස් කුලයේ කියන එක මේක කාටත් ලෝකේ තේරෙන එකක්. මේකෙන් පස්සේ ටික ටික ටික ටික සුද්ධ කරන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න බෞද්ධයන් වශයෙන් ඒ ඒ කුල ભેද වගේ දේවල් කතා කරනවා නම් ඒ කෙනා මූලික නුසුදුස්සෙක් බවටපත් වෙනවා. බුද්ධ ආගමට නම් සුදුස්සෙක් වෙයි බුද්ධ ධර්මයේ අද්භූත කිරීමට. බුද්ධ ධර්මය අවබෝධ කරන වෙලාවදී ඒක ඔක්කොම බිම තියන්න කියනවා. ඒක කියන්නේ ඌරගියෝ වැවෙන්න වැවෙන්න වැඩෙන්න වැඩෙන්න හැව හලනවා. ඒ හලපු හැව ආඩම්බරයට කෑල්ලක් තියාගෙන ඉන්නේ කොහොම හරි ගහක් අස්සේ ගිහිල්ලා හැව හලලා දානවා වගේ ඒ පරණ දේවල් වෙන්නතරලා ඉදිරිපත් ඉදිරියට ගියොත් අපිට ලැබෙන කුලය ශාක්‍ය කුලය. යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා පුරනවා නම් බුදුරජාණන් කියනවා ශාක්‍ය පුත්‍ර කියලා. සාක්‍ය දීහිතා කියලා උන්වහන්සේ ඒ කුලෙන් මේ ආඩ්‍ය කරනවා අපි. එහෙම නැති වුණොත් අපි අර අර ගෙනාපු පරණ පුස්කාපයක තමයි තියාගෙන ඉන්නේ. ඒ නිසා යෝගාවචර වශයෙන් අපි අදිෂ්ඨාන කරගමු බුදුහාමුදුරුවෝ මේ වටෙන් ගහලා පැවිද්දන්න කියපු දේ යෝගාවචරණ කියපු දේ ඒ தത്വෙදිත් අපි රකින්න අතර අපි නැවතත් අපි ගෙවල් දොරවල් ජීවිතයට ගියයි කියලා. ඒ හැමතැනදීම මේක නිහතමානී ගුණේ පාවිච්චි කරන්න හදනවා නම් ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවත අතරපත් වෙච්ච ගුණය සුගුණයක් බවටපත් වෙනවා. එහෙම නැත්නම් නුගුණයක් බවටපත් වෙනවා. නුගුණ කියන්නේ මොකටද? නුගුණ කියන්නේ පිස්සු. යාට නුගුණ කියලා කියන්නේ පිස්සු. ඒ ಗುಣ ආඩ්‍ය කරගෙන විකාර කරනවා. අන්න එහෙම කරන්නේ නැතුව අපි ඒ යෝගවචරකමට ගැළපෙන්නේ මාතිකම නිහතමානීකම ඇති කර ගැනීමට මේ සත්පුරුෂ සූත්‍රයේ පළවෙනි මේ දේශනා කරන කාරණය අප අපටත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම කටයුතු හොඳට වැටහිලා Taman ළඟ දැනටමත් මේ යම් ගුණ තියෙනවා ඒක තවත් උපමට්ටම් කරගන්න මේක හේතු වේවා ඒ වාගේම මේ වාගේ වැඩමුළුවක් සම්පාදනය කිරීමේදී සංවිධානය කිරීමේදී පෙනී නොපෙනී උදව් කළා වූ යම් තාක් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා අපිට මේ ජීවිතය හෝ පෙර ජීවිතයක නම් මේ පරිලෝකීය යම් ඥාති කොටසක් ඉන්නවනම් ඒ ඥාති පිරිසට මේ පින 100ක්පත් වේවා කියලා සාදුකාරයක් පවතුන. ඒ වගේම අපි අනුමೋದනා ශීර්ෂයෙන් මුදිතා ශීර්ෂයෙන් සියලු දිනාට මේ උපයාසපයා ගන්න ලද පින බෙදා හදා ගැනීමේ අදහසින් එත්තාවතා ചാදී ගාථා සජ්ජහනාට පෙළඹෙමු. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි තාචං අම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා නෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සම්පත්තියන්තං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු